අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අද අපේ තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් කමඨාන් සුද්ධ කිරීමක් ධර්ම සාකච්ඡාවක් අද අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු අපි ලියනගේ මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සභාවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 14ක් ඉදිරිපත් වෙලා තිනවා. සියලුම ප්‍රශ්න භාවනාව සම්බන්ධවයි. ගරුකටයුතු ස්වාමින් වහන්සේ අවසරයි. මගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමයි. ඔබ වහන්සේගේ ඕදන් පරිදි මාහට පරයන්කේ පැය දෙකමාරකට වඩා වැඩි කාලයක් සතිමත්ව සිටිය හැකි විය. ඊයේ දුන් කමඨාන් සුද්ධ කිරීමේදී දුන් ඕදන් ඕදෙනින් පසු පසුපසට දැනෙන දැවෙන ගතිය තේජෝ ධාතුව වශයෙන් මෙනෙහි කිරීමේදී එයද පය දෙකකට පසුව නැතිව ගියා. එයට පසු සතිමත්ව හිඳගෙන සිටින බව දනිමින් ආස්වාස ප්‍රාස්වාසය වන බව වෙන් කරගත නොහැකිව දනිමි. මස් තදවීමක් දැනුණු විට වායෝ ධාතුව මගින් පඨවි ධාතුව පෙලෙන්නේ යයි සිතුවෙමි. පෙරමෙන් වේදනා දැනෙන්නේ නැත. ධර්මදේශනා කරන අවස්ථාවේදී වාඩි වී සිටින විට දැනෙන වේදනාද නැත. පිම්බීම හැකිලිම ගැනද විශේෂයෙන් දැනගැනීමට නැත. එම නිසා ආයාසයෙන් පිම්බීම හැකිලිම දෙතුන් වතාවකදී කර බැලුවෙමි. එය භාවනාවට අවඩක් දැයි කරුණාවෙන් පහදා දෙනමින් අයද සිටිමි. ශබ්ද දැනුන විට ඒවා ශබ්දයක් යනුවෙන් මෙනෙහි කළෙමි. සිතවිලි විඥාන වශයෙන් හේතුවකින් හටගත් ඵලයක් වශයෙන් මෙනෙහි කළෙමි. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ ඕදන් පරිදි වම දකුණ කියාද සිටින විට සිටිනවා කියාද හැරෙන විට හැරෙනවා කියාද සක්මන පටන් ගන්නා විට ඇවිදිමි කියාද මෙනෙහි කළෙමි. වේදනා දැනෙන විට ඒවාද මෙනෙහි කළෙමි. පාන්දරට විනාඩි 40කුත් දවාලට විනාඩි 25ක් වගේ සිටිය හැක. අඩුපාඩු තිබේ නම් කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. අපි සක්මණ පිළිබඳ පටන් ගත්තොත් ඒක විනාඩි 40ක් 25ක් කරන්න එපා. පුළුවන් තරම් පැයක් කරන්න. මොකද ඒකෙදී ඔනිදි මත ප්‍රශ්නයක්වත් වේදනා ප්‍රශ්නයක්වත් එහෙම නැත්තම් මේ සාමාන්‍ය ආධුනිකයන් නුගා ප්‍රශ්න අඩුයි සක්මණේ. ඒ නිසා සක්මණ පැයක් කරන්න. එතකොට හරි පදන් වීමක් වෙනවා. පරියංකයට යන නිසා පරියංකේන ප්‍රශ්න ගොඩාක් හේතුව සක්මන් නොකර සිටීම. දුවර සක්මන් කරලා ගියොත් හොඳට ඇඟ කර්මන්නේයි. ඒ සක් පරියංකේ විස්තර ගත්තොත් ඒකේ කියලා තියෙනවා සමහර වෙලාවට ආස්වාද ප්‍රසවාසයේ වගේ පිම්බීම හැකිලිමත් පිම්බීම හැකිලිමගේ ආනපනත් ඇවිල්ලා නිකන් ඒක නොදැනි බොඳ වී යන ගතියක්. ඒ වෙනකොට සමහර වෙලාවට වේදනත් උඟක් අඩුයි හිතවිලිත් උඟක් අඩුයි. අන්න ඒ වෙලාවට නැවත ආයාසයෙන් පිම්බීම හැකිලිම මතු කරගත්තයි කියලා ඉතින් ඒ පිම්බීම හැකිලිම මතු කර නැති වෙච්ච පිම්බීම හැකිලිමක් ආයේ මතු කර ගන්නවා කියන්නේ අමෝරාවෙන් කරන එකක්. අන්න ඒක නොකිරීම සඳහා සරුවචනාංශේ දේශනා කරලා තියෙනවා. අරමුණු කියන්නේ කෙලෙස්, අරමුණු ගෙවෙනවා කියන්නේ කෙලෙස් ගෙවෙනවා. ගෙවිච්ච කෙලෙස් වලට අලුතෙන් කෙලෙස් දාගන්න එපා. අලුතෙන් අරමුණු ගෙන්න ගන්න එපා. මේ පෑදීතියට බොරදී එකතු කරන්න එපා. ඒස අපේ හිත නඩු ඉල්ලනවා. අපේ හිත කරදර ඉල්ලනවා. අපේ හිත අරමුණු ඉල්ලනවා. අපේ හිත මේ දරත පරිලාහ ඉල්ලනවා. නිසා බුදුහාමුදුරන් පින්සිත් දෙන්න ඒක අයින් කළ දුන්නට පස්සේ අපේ හිතට පාළු ගතියක් දැනෙන. ඒ නිසා අර නැති වෙච්ච අස්සස් ප්‍රසවාස නැති වෙච්ච පිම්බීම ඇකිලිම ගෙනත් දා ගන්නවා. ඒක ලිව්ව නිසා කියලා දෙන්න පුළුවන්. මුග දෙනෙක් ඒක ලියන්නෙත් නැහැ. ඒ මන්දිවට අර නැති වුණ පාළු වෙච්ච තැනට මොනවා හරි ගෙනත් දානවා. අන්න ඒ දේ කරන්නේ නැතුව ඒ විවේක වෙච්චහම පුළුවන් තරම්ගේ විවේකයේ බුද්ධි විඳින්න ඒක මේ මනුස්ස ජීවිතය ඇතුළේ ඉඳැත්තිම යම් ප්‍රමාණයක නිවීමක් යම් ප්‍රමාණයක අස්වැසිල්ලක් ඒක පුරුදු කරගත්තා නම් හිත අරමුණු නැති එවැනි මොහතක මැරුණොත් කාදාකත් ආය උප්පත්තියක් නැහැ මොන හරි හිතේ තියාන මැරුණොත් ඒකෙ ඉල්ලෙනවා ඉතින් අපිට පේනවා අපිට ඒ something is better than nothing කියලා මොනවා හරි හිතේ තියෙනක හොඳයි කියලා ඒ තරම් අපි කක්කවලට ආසයි, කෙලෙස් වලට ආසයි, අරමුණු වලට ආසයි. අපේ හිත ව්‍යාපාර කෙරුවොත් කරන්නේ කෙලෙස්යක් ගෙනත් දාගන්න. ඒ තියේදිත් බුදුහාමුදුර අපිට කියලා දෙනවා කෙලෙස් නැති කරන්න හැටි. නැති කරුවට පස්සේ අපේ හිත ඉදිරියපත්ලා ආයේ කෙලෙස් දාගන්නවා. ඉතින් මම මේ ලියපෙකනට දොස් කියනවා නෙවෙයි. ලියපෙකනට ස්තුති මේක කියපු නිසයි අනික අයට මේක කියලා දෙන්න පුළුවන්. පුළුවන් තරම් බලන්න වගේ විවේක වෙච්චාම විවේකයට බුද්ධ විඳින්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ ප්‍රකාශනය සම්බන්ධවයි. මාගේ කමඨහන් කමඨහන පිම්බීම හැකිලීමයි. එය සංසිදී කැමැති වේලාවක් සිටියේ හැකි බව ඊයේ සිටි කීමි. මේ අවස්ථාවේදී ශාරීරික වේදනා ඊයේ ඊයේ කීමි. කීමි. ඔව්. මේ අවස්ථාවේදී මේ අවස්ථාවේ ශාරීරික වේදනා එන්නනේ එන්නේම නැත. වරින් වර සිතුවිලි එයි යයි. ශබ්ද ඇසේ කයේ තද වෙන තැන් දැනේ. මේවා කිසි දෙයක් මගේ නොවේ කියා සිටිය හැක. එක් අවස්ථාවක ඊතා කරදරයක්සේ දැනි කය දහඩියෙන් තෙත්ටි ගියත් මේ මේකත් කයේ ස්වභාවයක් ඇයි සිතා ඒ తত্ত্বය සංසිඳුණාට පසුත් පැය භාගයක් පමණ සිටියෙමි. ඒ අවස්ථාවේදී සොම්නස් වේදනාවක් දැනේ. පිම්බීම හැකිලිම සංසිඳුණු වේලාවට ද්වේෂ සිතක් එම කාලය තුලම ආවේ නැත. මා දැන් එදිනෙදා ජීවිතයේදී වැඩි සැප නොසොයමි. දේශසිත ඇති නොකර ගැනීමට උත්සාහ කරමි. එසේ අවස්ථාවක් ආවොත් වෙනතක් බලා ගතිමි. මේ සියලු යහපත් අවස්ථා හමු වූයේ ඔබ වහන්සේට පින් සිදුවන්නටයි. ඔබ වහන්සේට නිවන් සැප ලැබෙත්වා. ඉතින් ඊටත් වැඩි පින් සිදුවන බුදුහාමුදුරන්. මොකද බුදුහාමර මේ බොරුවක් හරි අපිට කියලා දුන්නේ. ඉතින් ඒ නිසා මේක උත්සාහ කරලා බලන්න. එතකොට තමයි තේරෙනව නම් පැයක් දෙකක් වුණත් වාඩි වෙලා ඉන්න පුළුවන්. හිත වැඩි කලල හොයන්නෙත් නැහැ. අරමුණු හොයන්නේ නිෂ්කලංක වෙනවයි කියලා. බලන්න ඒ ඉතිවෙන් නැගිටින්න සතියෙන් නැවතිල්ලේ නිස්සද්දව නැගිටලා බලන්න ඉරියව්ව වෙනස් වුණාට සතිය කැඩනවාද කියලා. සමාධිය කරනවා කියලා නම් ඕගොල්ලෝ කෑ ගහයි. ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ එකම ඉරියව්වක් අවශ්‍ය නැහැ සතිය පවත්තන්න. අර විදිහට හිත තැම්පත් වුණාට පස්සේ නැගිටලා බලන්න. නැගිටලා පොඩි වැඩක් කරලා බලන්න. ඒත් අර සතිය දිගට පවතිනවා. මං කියන්නේ මේ ඇතිවෙච්ච සතිය පරිේශෙන්ට ලක් කරලා කඩන්න කියලා. නමුත් මේ ඉඳගෙන ඉඳීමයි සතිය අතර කිසිම සම්බන්ධයක් නැහැ. පුරුදු කරගත්තට පස්සේ සතිය අවිධිමුත් කරන්න පුළුවන් ඊට පස්සේ දවසක සාමාන්‍ය පොඩි වැඩක් කරමින් කරන්න පුළුවන් මේකට කියන්නේ মালටි ටාස්කින් කියලා. ඒක සැරේ වැඩ 10ක් 3ක් කරන ගමන් Taman හොඳ සිහියකින් හොඳ එල්ලකින් කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒකයි මේ ගිහියත්තන්න මේ භාවනා බය නැතුව අපි උගන්වන්නේ පටන් ගන්නකොට ඔක්කොම වැඩ බහා තබලා ඒක පුරුදු කරනවා. එකයි එක වැඩ කරනවා. ඉතින් පුරුදු වුණාට පස්සේ ඉරියව මාරු කරද්දි කරලා බලනවා. ඊට පස්සේ දහසකුත් කාර්යකාන්තික තියේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් දවසක හයි දවසේ පැය 24 ඇතුළත කොයි වෙලාවෙ සතිය පවත්වන්න බැරි කියලා. එහෙම එහෙම අයින් කරන්න වෙලාවක් නැහැ. කොයි එකටත් කොයි වෙලාවෙත් කරන්න පුළුවන්. ආන්නේ සතිය විවිධාංගීකරණයට එල්ල වෙලා සැදී පැහැදිලා කටයුතු කිරීමට අපි යෝනිසෝමනසිකාරය කියලා කියනවා. එවන්තු මේ භාවනා මධ්‍යස්ථානටම ඇවිල්ලා මැස්ස කුඹියෝ නැතුව නිස්සද්දව එක තැනක ඉඳලා සතිය පවත්වන එකම ආධුනිකයෙකුට නම් කමන්නේ නැහැ. ලොක් කෙනෙකුට වැඩි දන්න කෙනෙකුට එච්චර ලොකු අනම්බුවක් නැහැ ඒකේ. ඉරියව් වෙනස් කරලත් බලන සතිය පවත් ගන්න පුළුවන් කියලා. එතකොට තමයි ලොකු ආත්ම ශක්තියක් ඇති වෙනවා. මේ සතිය අපි හිතෙන් තරම් කැඩෙන එකක් නෙවෙයි. ඒක ඕන විදිහට නමල හදා ගන්න පුළුවන්. එතකොට තමයි කාටරි දෙන්න හිතෙන්නේ මේක. ඒගොල්ලෝ කියනවනේ බෑ බෑ ඉඳගෙන ඉන්නකොට විතරයි සතිය පුළුවන්. භාවනා මධ්‍යස්ථානයේ විතරයි සතිය ඉන්න. බුදු පිළිමේ ඉස්සරහා විතරයි සතිය තියෙන කියලා නෑ. ඒකට පාර හැදිලා තියෙන්නේ අන්න ඒකට අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව වේගවත් ගමනක් හුරු පුරුදු මට සක්මනේදී ගමන් වේගය පාලනය කර ගැනීමට අපහසු විය. පසුව කිසිදු අරමුණකින් තොරව සක්මන තුල කිහිප වාරයක් ගමන් කොට අඩුපාඩු ගල් මුල් ආදී ඇද්දයි බලන්නාක් මෙන් විපරමින් දෙවරක් පමණ ගමන් කළ විට ආවේනික වූ වේගයේ හමු විය. එම වේගයෙන් ගමන් කරන විට යටිපතුලේ ස්පර්ශය වෙත සිත රඳවා ගැනීමට පහසු විය. ඉවතර යන සිත ගිය පමණින් දැනෙන අතර නැවත ආසිතට කීප වාරයක් අනුග්‍රහ කළෙමි. ඉදිරියට තබන পায় විලුඹ පොළව හා මත ස්පර්ශ වෙනවත් සමගම අනිත් පහේ විලුඹට එසවෙනවා බවත් සිරුරෙහි බර බෙදෙන අයුරුත් අද්දුටුවෙමි. පරයන්ක භාවනාව දුවන පනින සිතට පර්යංකෙහි සිටින ඉරියව්ව හිස සිට දෙපා දක්වා දෙපාවල සිට හිස දක්වාත් කිහිප වාරයක් සිතින් ස්පර්ශ කර මම මෙතන ඉඳිමි බැලුවෙමි මම මෙතන ඉඳිමි කියා සෑහීමකට පත්වන තෙක් මෙනෙහි කර ආස්වාසය කෙරෙහි සිත යොමු කළ විට හුස්ම රැල්ල සිහින් වී ඇත ආස්වාසයේ අගත් ප්‍රාස්වාසයේ මුලත් අතර පරතරයේද ප්‍රාස්වාසයේ අගත් ආස්වාසයේ මුලත් අතර පරතරයද ඊතා අඩු වී ඇත. එම අරමුණ තුල හිඳින විට විවිධ වේදනා ඇවිත් කරදර කළත් තව චිත්තක්ෂණයක් තව තික්ෂණයක් කියා එම ඉරියව්ව සිටීමට හැකිවිය. වේදනාවලට දැන් බියක් පවතින්නේ නොමැත. පින්වත් ස්වාමින් වහන්සේ වැරදි ඇතොත් නිවැරදි කර දෙන සීක්වා. තෙරුවන් සරණයි. ඔය මේ වගේ පොට පෑදිච්ච වෙලාවේ කයලෙට කරගන්න නැතුව හිතලෙට කරගන්න නැතුව කාලසටහන වෙනස් කරගන්න නැතුව දිගටම යන්න ගියාට පස්සේ Tamanට තේරෙයි ඔච්චර කල් කරදර ප්‍රශ්න කියාපු දේවල් කරදර ප්‍රශ්න උනේ සතිය නැති නිසා සතියෙන් යනකොට ඒක එකක්වත් <coughs> කරදර කරන්නේ නැහැ ඒ නිසා සතිය වැඩෙනකන් අපි මේ කරදර කෘත්‍රිමව අයින් කරලා පුරුදු කරනවා පුරුදු කෙරුවට පස්සේ සතිය වැඩුණාට පස්සේ ඒක නිකන් පුංචි කරලා බලන කණ්ණාඩියක් වගේ. ওই ලෝකේ තියෙන ඕනම ප්‍රශ්නයක් ලොක් කරගන්න පුළුවන් අමනයාට, මෝඩයාට, පෘථජ්ජනයාට. දක්ෂයා කරන්න හදන්නේ ඔක්කොම පුංචි කරලා දාලා පැත්තකට දානවා. නිකන් පුංචි කරන බලන කණ්ණාඩියකට දැම්මා වගේ. නැතුව මේ ලොක් කරගන්න ගියොත් එහෙම කෙලෝරක් නැහැ. මලගයක් වෙලා තියෙනවා යන්න ඕන කියලා කියනවා. දවසේ පත්‍රේ බලන්න මලගවල් හතරක් පහක් හැමදාම තියෙන ඔක්කොටම යන්න දපා. පත්‍ර හතර බැලුවොත් හතරේ මලගල් 16ක් තියෙනවා. නැත්තම් 20ක් තියෙනවා. යන්න ඕන නම් ඵලයන්. අපි මෙහෙ එක්කෙනෙක් ඉන්නවා ඌ මණි පෙට්ටි දහපොට ගිහලා හැමදාම අහනවා කොහෙද මලකෙවල් තියෙන්නේ කියලා. මොකද ඌට බూరు කෙලින්න ඕනේ. ඌ හැමදාම යනවා මිනි පෙට්ටි දහපොට ගිහලා අහනවා අද කොහෙද මලකෙවල් තියෙන්නේ. ඊට පස්සේ ඌට කියන්නේ බూరు කෙලින්න යන්න. ඉතින් අපේ මිනිස්සුත් අර බూరు කාර්යය වගේ මලකෙවල් තියෙන හරි ආහා ඇවිදවිද ඉන්නවා. ඉපදිච්ච දැන් හොය හොයා ඇවිදවිද ඉන්නවා. හරියට දැකලා නැහැ ඔය ඔය බයිලා කරගෙන මේ වැඩේ කරන්න බෑ. ඒව පුංචි කරලා අර අමාරිසයික පුංචි කරලා බලන කණ්ණාඩිය වගේ පුංචි කරලා දාලා තමන්ගේ වැඩක් කරගන්න මේ සංසාරේ ඇවිදලා මදයි අප්පා. ඒක නිසා සත්‍ය පුරුදුනාට පස්සේ අපි ලොක් කරන වැඩ ඔක්කොම පුංචි වෙනවා. බුද්ධ හදවතෙන් වාසකට පුංචි කරලානේ අපි දැන් ඒව ලොකු වෙනවා. ඒකට වෙන බාධාවක් නැහැ. ඒ සතිය හැදෙනකන් නම් ටිකක් අමාරුයි. ඒක නිසා මේ හැදෙන වෙලාව එලා මේක නිෂිනින්ද යන්න හදන්න ඒක අපි මේ නේවාසික භාවනා වැඩමුළු සංවිධානය කරන්නේ ගත්ත ගැම්ම දිගට අරගෙන යනකොට මේක ලස්සනට මුල් බහිනවා ඉතින් ඒක උඩ කට්ටි ඇවිල්ලා කන්න දෙන්න ඕනේ අපිට නැතු අපි හම්බ කරන කන්නේ ඉතින් අපි ස්තුති කරනවා කන්න දෙන අයට ඒකල කියනවා උඹලත් ඇවිල්ලා භාවනා කරපල්ලා කන්න දෙනකොට ඔච්චර ජොලියක් තියෙනවා නම් කන්න දෙන එක කාලා භාවනා කරනකොට කොච්චර ජොලිද කියලා මේක අහනකොට හිතෙනවා මොකද මේ දාන කණ්ඩායමේ ඉන්නවද? ඒකයි මම මේ කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම ආදුනික යෝගිනියක් මි. ඊයේ වෙනතුරු විශේෂ සිද්ධියක් ඇති නොවු නිසා හිතේ අවංක පසුතැවීමක් තිබුණි. නමුත් ඊයේ සවස හිතට සැහැල්ලු ගතියක් තිබූ අතර භාවනාව පටන්ගත් සුළු මොහොතකින් ගැඹුරු ලිඳකට ලිඳක යටට පෙනෙන ආකාරයට කවාකාර දර්ශන එකක් පසුපස එකක් යටට ඇදී යනවා මෙන් පෙනෙන්නට විය. ඒවායේ පැහැය අහස් නිලට හුරු අතර කළු පාට ගස් සෙවණැලි ආකාර දර්ශන නොපැහැදිලි නොපැහැදිලි එම රාමුව ඇතුළත පෙනෙන්නට විය. ඒත් එක්කම මුළු සිරුරේම තදවීමක් හිරවීමක් දැනෙන්නට වූහ. මුළු මුළු ශරීරයේම එකම ගුලියක් ලෙස දැනුණා. ස්වාමින් වහන්සේ මේ භාවනාවේ නිවැරදි ලකුණක්ද? අපහට නිවැරදි මඟ පෙන්වන සේක්වා ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා. දැන් ලියුම ලියලා තියෙන්නේ ඒ අදහසින් වගේ. මෙච්චර කල් භාවනා හරියේ නෑ. අද කියන දේක් තිබුණා. ඔන්න දැන් කියන දේක් තිබුණාද කියලා කියන දේක් තියෙනවා කියලා ලියන එක ලියලා මයින් අහලා හරියන්නේ මේක දියුණුවක්ද නැද්ද කියලා. දියුණුවක් නම් ආතතිය අඩු වෙයි. අසහනෙ අඩු වෙයි. භාවනා වැරදිලා නම් ආතතිය වැඩි වෙයි. අසහනෙ වැඩි වෙයි. ඒක ඕනම කෙනෙක් දන්නේ කන්නේ. බුදුජානනාතේ දේශනා කරන ප්‍රතිපදාවේ නම් යන්නේ කෙලෙස් අඩු වෙනවනම් ආතතිය අඩු වෙයි. අසහනෙ අඩු වෙයි. නමුත් එන්නේ ආතතිය වැඩි වෙනවා, අසහනෙ වැඩි වෙනවා, සැක වැඩි වෙනවනේ එන බාන වැරදි. යන්නත් බෑ මේ වෙලාවේ. ඒ නිසා මෙහෙම ඉද්දි ආයෝක ලියන තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපා. මේක තමයි භාවනා හරිය කියලා. අහුවෙච්ච වෙලාවේ දිගට යන එකයි තියෙන මොකද හැමදාම නත්තල් නැහැ. එක දවසයි එන්නේ අවුරුද්දකට සැරයක් ආපු වෙලාවේ වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ආධුනික කාලේ ඔහොම ප්‍රශ්න අහන්න හිතෙනවා. ඉස්සරහට යනකොට තේරෙනවා මේ ප්‍රශ්න ඇහිීමත් අශ්‍රද්ධාවේ ලක්ෂණයක්. යන්න පුළුවන්කම තියෙද්දි ප්‍රශ්න අහන්න නැතුව යන්න පුළුවන්කම තියෙද්දි ප්‍රශ්න ඇහිීම කිසිසේත්ම හිතන්න එපා විචක්ෂණ බුද්ධිය කියලා. කිසිසේත්ම හිතන්න එපා මීමන්සා බුද්ධිය කියලා. කිසිසේත්ම හිතන්න එපා ඒක විචාර බුද්ධිය කියලා. මේ භාවනාවේ අනේකට දාන පොල්ලක්. සද්ධාව තියෙන එකට මොනවත් නැහැ. අරගෙන යනවා. ඒ නිසා මේ තව කෙනෙකුට මෙහෙම පේන්න ඕනේ කියලා බ හිතන්න එපා. විවිධ ක්‍රම වලින් තමයි තේරෙවි හරියට ගහක මුලක් ඕජාව තියෙන දිහාට හොර රහසෙන් වැවෙන්නා වගේ තමන්ගේ හිත විවේක වෙච්ච ස්ථාන වලට යනවා. අසහනේ නැති තැන් වලට යනවා. ආතතිය නැත්තම් වලට අන්න ඒකට අනුග්‍රහ කරන්න ඒකට පොහොර දාන්න ඒ අනුව තමන්ම තීන්දු කරන්න ඕනේ මේක හරියන දෙයක්ද නරක දෙයක්ද කියලා ඒක වැරදුණයි කියලා ප්‍රශ්නයක් නැහැ අනිත් දවසේ ආයෙ කරන්න බලවන්නේ ඒකට අපි ආර්ය පරිශ්‍රණය කියනවා. ඉතින් බැලූ බැලමට නම් පේන්නේ මේක හරි වාගේ තමයි. නමුත් ඒක Tamanටම විශ්වාසය එන වෙනකන් දැන වෙනකන් දිගට කරන්න වෙනවා. වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේ අවසරයි. මා විසින් පරයන්ක භාවනාව පිළිබඳ කමඨහන් සුද්ධ කිරීමට ඇසූ පැනයට ඔබ වහන්සේ දුන් පිළිතුරෙන් සෑහීමකටපත් වූ යෙමි. ඊට নমස්කාර කර පින් දෙමි. මාගේ මේ ප්‍රශ්නය සක්මන් භාවනාව පිළිබඳවයි. මම දෙවන වැඩමුළුවට සහභාගී වන අයෙක්මි. මා දැන් ඔසවනවා, ගෙනියනවා, තබනවා වෙනුවට මම වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, ජරාවටපත් වෙන අයෙක්, මගේ ප්‍රියන් මගෙන් ඈත් කෙනෙක්, මැරෙන කෙනෙක් යන අදහස් සිතින් ගනිමින් සක්මන් කරමි. වැඩමුළුවේ පියවර 4 4.50ක් පමණ ගත කරන විට 4.5ක් වැඩමුළු වැලිමලුවේ පියවර 400ක් 450ක් වමන දාන පචනේ කියන්නේ මේ තෝල්කේ අයින් කරන්න වෙනවා නඩුවේ මේ නැත්නම් නඩුව අහන කට්ටිය පරදිනවා වැඩමුළුවේ පියවර 400ක් 450ක් පමණ ගත කරන විට වැලිමලුවේ වට 6ක් 8ක් පමණ සක්මන් කරන විට සිතට යම් සහනයක් ලැබී ලයට සහනයක් ලැබේ එහෙත් ඉන් ඔබට කළ යුතු දේ කුමක්දයි වටහාගත නොහැක සක් සක්මන් තීරයෙන් සිත ඈත් වූ විට නැවත ඉබේම යථා තත්වයටපත් වේ. ඔබ වහන්සේ පවසන පරිදි අල්ලපු gedara ගෑණි මාගේ මායිමේ එළුවන් බඳිනවා බඳින්න එනවා වාගේ පෙනේ. දැන් එකක් කියලා නෑ නිකන් බොරුවට මම නිකන් අල්ලපු gedara ගෑණි අපේ මායිමේ එළුවන් බඳින එනවා වාගේ දැන් පාවිච්චි කරනවා කැත විදියට. දැන් කුමක් කළ යුතුද? ඔබ වහන්සේට මේ භවයේම නිවන් දකින්නට හේතු වාසනා වේවා. ඒ එළුවන් බඳපෙයින්ද. එළුවන් කණ්ඩායි මං ආවේ කියලා. ඉතින් දැන් එළුව එළුවන් කන කීඩාව කරන්නේ. ඒ කොන ඕනේ තූතු කුඩියක හිත ගියා වයි තමන් ඇවිදින බව දන්නවනම් ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් ඒකට බොහෝම හිත සන්තෝෂලා දිගට කරන එකයි තියෙන්නේ. නානා ප්‍රකවිතයලේ කුණහන. ඒ කොච්චර කොන ඇව්වත් මම ඉඳගෙන නෙවෙයි දැන් ඉන්නේ ඇවිදිමින් කියලා දැනගන්න පුළුවන්. ඒකයි ස්පාසුවක්. ඉඳගෙන ඉන්නකොට කොච්චර જાති කොන ඇව්වත් වේදනා සද්ද මම ඇවිදිමින් නෙවෙයි දැන් ඉන්නේ ඉඳගෙන බව දැනගන්න පුළුවන් ආන්නේ විදිහට බොහොම සරල දෙයකින් හිත සන්තෝෂ කරගෙන අස්වසාගෙන දිගට කරන එකයි තියෙන්නේ බාධකවල අලගිය මුලගිය හොයන්න යන්න එපා බාධකවල ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා ඒක අකුසල් සමාපත්තිය ඒතිෙදිත් මට හිතගෙන ඇවිදින බව දැනගන්න පුළුවන් නේ කියන කුසල සමාපත්තිය ගන්න ඒක අපි ඔක්කොටම තියෙනවා ඒක නිසා ඒ කමඨාන සුද්ධ කරන සක්න පරියන්ක දෙකම සාර්ථක කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞණීය ස්වාමින් වහන්සේ මම අද සක්මන් සක්මණේ පැයකට ආසන්න කාලයක් නිරත වුනිමි. එහිදී මට මාගේ දෙපයට වැලි ස්පර්ශ වන විට එහි ඇති රලු මෘදු උණුසුම් සිසිල හා දෙපාවල නැවීම් දිගහැරීම් එවිටම ශරීරයට එක්පසකට බර වී ඉදිරියට යැවෙන ආකාරයේද හොඳින් අධ්‍යයනය කෙලෙමි. මට සක්මන් මළුවේදී පෙරට වඩා සිතවිලි ගොඩක් අඩුවෙන් පැමිණේ. බාහිර සිතවිලි එන විට එය හඳුනාගෙන මොහොතකින් ඉන් මිදීමට හැකිවිය. සමහර වේලාවට දෙපයේ දැනෙන වේදනා හඳුනා ගතිමි. අද සක්මනේදී විනාඩි 15ක් පමණ යන විට මාගේ ඇසට නිදිබර ගතියක් ඇවිත් ශරීරයේ බරක් දැනි සක්මන් මළුවෙන් විසි වෙනවාක් මෙන් දැනෙන්නට විය. ඒත් මම දිගටම සක්මන් සක්මන නොනවත්වෙමි. පසුව මම පර්යංකයට ගිය විට වෙනදාට වඩා ඊටමත් ඉක්මනින් තීව්‍ර ලෙස ආනාපානය දැනිනි. එක හුස්ම රැල්ලකින් මට නොදැනී පිට වුණේ නැත. පෙර මට හුස්ම රැල්ල දැනුනේ වාර දෙකක් තුනක් පමණි. ඒ සමගම හටගත් වේදනා චංචල කිරීමේදී හිරිවැටීමේදී හොඳින් හඳුනාගතිමි. විනාඩි 35ක් පමණ මට පර්යංකයේ සිටීමට හැකියිය. මාගේ සක්මන හා පරයන්කය මට සකස් කර ගත යුතු අඩුපාඩුකම් කරුණු පැහැදිලි කර දෙනෙමින් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔකේ මේ වගේ අයට කියන්න තියෙන සක්මන හරි ගියා නම් මේ ඔක්කොටමත් ඒක ඇත්ත. සක්ම භාවනා හරි ගියනම් පරියන්කය හරියනවා. ඉතින් අපි හුඟ වෙලාවට සක්මන කියලා කියන්නේ අපරාධ කාලීනාති කිරීමක්. භාවනා කරන ගැන ඉඳගෙන ඉන්නවා කියලා නේ අපි හිතලා තියෙන්නේ. නමුත් රහස තියෙන්නේ ඉඳගෙන ඉල්ලේ නෙමෙයි. හත තියලේ සක්මණේ සක්න හොඳට හිත කර්මණ්‍ය කරන આવොත් එන්නෙම භාවනාට සුසු මානසිකත්වයක ඉන්නේ. ඉතින් ඒ නිසා භාවනා පූර්වක්‍ෘති වශයෙන් ඉස්සර තිබුණා මේ බුද්ධානුසති මෛත්‍රී භාවනාව අසුභ මරණනුසය කරලා භාවනාට යන්නේ කියලා. මම කියන්නේ පූර්වක්‍ෘති කියන්නේ සක්මණ. හොඳට සක්මන් කරලා ඉල වාඩි වෙන්න වාඩිලා කෙලින්ම ඉන්න කයට නැත්තම් ආනාපානට දාන්න හිත ඉදිච්ච බතක් වගේ ලස්සනට සූදානම් වෙලා තියෙනවා. නිසා අපේ ජාතිය වැටුනේ සක්මන් නැති නිසායි කියලා මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. සිංහල ජාතිය වැටුනේ සක්මන් නැති වෙච්ච දවසේ. දැන් පන්සලකවත් නැහැ සක්මන. නමුත් ගිහියෝ ගෙවල් හදනකොට ඒ ආකිටෙක්ට් කතා කරලා කියනවා අපේ ගෙදර සක්මනක් දාලා දෙන්නයි කියලා. මම අර නිව්සීලන්තේ ගිහිල්ලා පළවෙනි වතාවට වැඩමුළුවක් කරා. මගේ නාකියෝ නාකිච්චෝ හිටිය 50ක් විතර. ඒක පැය දෙකක් තිබ්බා පොඩි ළමයින්ට. එතරම් තිබුණ යොට් එක කියලා ලස්සනට හදපු කූඩාරමක වහිනවා. ඒකට ගිහිල්ලා දක්මනයි පරියන්කය කරලා ඒ නාකියන්ගේ නාකිච්චන්ගේ පොඩි උන් තමයි හිටියලා තියෙන්නේ. නාකියෝ නාකියෝ ගෙදර නඩ පොඩි උන් සක්මන් හදලාලු ගෙවල් වල. ඒකල උන් සක්මන් කරනවා. මොකද උන්ට තේරෙනවා මේ අම්මලාගෙන් තාත්තලාගෙන් වෙන් වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි සක්මන් කරන එක කියලා. මේ හොල්පන් එක්ක ඉඳ ගියාම පුස් කනවා. අරගෙන ඉඳ ගියාම හිත අලුත් වෙනවා. ඒ නිසා මේ නාගියෝ නාගිච්චෝ සක්මන් කරනවා නම් පොල් කඩන්න ගස් නග නගන්න පුළුවන්. මේකෙ පැත්තේ කරන කොක්කෙන් කඩන්නේ. ඕන්නේ නැහැ. ඒ නිසා සක්මන් කරනවා මේ උඩහට පල්ලයට තුන් හතර සැරයක් යනවා නම් නිසන්න වනේ. ඔය තියෙන ඉතින් බහින රෝගයක් හිටින්නේ නැහැ. පැක් කුඹපුරු සේරම නැති වෙනවා. මේ කටිට කන්ද දකුණට බඩ යනවා. හපුතලේ කන්ද දැකලා බඩ යනවා කියලා කිව්වා. සක්මන් කරපල්ලා. ඉතරයි මට කියන්න තියෙන්නේ. සක්මන් කෙරුවොත් තේරෙනවා සක්මනේදීම තේරෙනවා මම දැන් යන්නේ මෙන්න මේ වැඩකට කියලා. ඉතින් සක්මන කියලා කියන්නේ පැයක් ප්‍රයන්කයක් කරනවා පැයක් සක්මන. පූර්ව කෘතියෙන් පැයක් දෙනවා. ඒකෙදි ඕනි වතු ටිකක් බීලා වැසිකිලි කැසිකිලි කරලා යන්න ගෙලිම පරියන්කයට. එතකොට මේ සක්මනේ ගැම්ම ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධය තමයි මේ පේන්නේ. ඒක අමතක කරන්න එපා රහත් වෙනකම්. හැම වෙලාවෙම පරියන්කයට අනුග්‍රහ කරන්න සක්මන් කිරීම හරහා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. ආනාපානය ගෙවි ගොස් මතුවන කම්පන චංචල අවස්ථාවේ පැය භාගයක් පමණ එක දිගට සිටීමට හැකිවිය. තදවන ගතිය, නලියන ගතිය, වැగిරෙන ගති ආදී අත්විඳෙමි. සෑම අත්දැකීම් දෙකක් අතරම කම්පන චංචල ස්වභාවයක් මතුවිය. පිටිපතුලේ හටගත් දැඩි වේදනාව දෙස බලා සිටින විට එය කඩින් කඩ ඇතිවන බව හා ක්‍රමයෙන් තීව්‍රභාවය අඩුව යන සැටි බලා සිටීමේ ක්‍රමයෙන් වේදනාව නැති විය. ඉන්පසු දැඩි නිහඬතාවයකින් නිහඬතාවකින් යුතු වේදනාවලින් තොර ගැඹුරු සාමකාමී අවස්ථාවක් උදා විය. ඊටාම සුවදායක අවස්ථාවක් වූ අතර සිතවිලි විටින් විට ඇති වූ බව වැටහිනි. විනාඩි 20ක් පමණ එම අවස්ථාව අද්දුටුවෙමි. මේවා විවිධ අවස්ථාවන් ලෙස තේරුම් ගත්ෙමි. එය නිවැරදිදයි පහදා දෙන්න. ආනාපානය පෙනෙන සද්ද වේදනා හා අරගල කරන අවස්ථාව කම්පන චංචල සහිත සද්ද වේදනා අරගල නොකරන අවස්ථාව කම්පන චංචල සහිත සද්ද ඊටාම තුනී වූ දැඩි නිහඬ බවක ගිලුණු අවස්ථාව මාගේ කමඨහන පිරිසිදු කර ඉදිරියට පියවර පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා මේකට නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා මොහොදු වෙරළට ගියාම අපිට පේනවා තුනී වතුරේ රැල්ල බිඳෙනවා රැල්ල කැඩෙනවා ඉලක්කක් ගණන් කරන්න පුළුවන් වතුර ගැඹුරු වැඩි වෙන්න වැඩි වෙන්න යනකොට රැලි බිඳෙන්නේ නැහැ. නලියලා නතර වෙනවා. සිතිජයේ කිසිම රැල්ලක් නැහැ. ඉතින් මේ මුහුදු දෙකක්ද නැත්නම් එකම මුහුදේ පැති දෙකක්ද කියලා බැලුවොත් අපේ හිතේ කොයි වෙලාවෙත් ওই tempත්තම තියෙනවා. නලියන ගතියක් තියෙනවා. ඉතින් අපි කොයි වෙලාවෙත් නලිය ගැන කතා කර කර නලියන ගැන කරන පශ්චාත්තාප වෙවි නලියන ගැන ඉතර බැන බැන හිටියට භාවනා කරපෙන්නකොට පේනවා අර සිතිජයේ ඕන වෙලාවක තියෙනවා. ඉතින් මේ රැලි වලත් තියෙන වඩදිය තියෙනවා, බාදිය තියෙනවා, සුනාමි තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. සිටිජේ ගැඹුරුම දන මොනම කරදරයක්වත් නැහැ. ඉතින් මුහුදු වෙල්ලට ගිය කෙනෙක් සිටිජේ බලන්නේ නේ කම්මැලි. බලන්නේ සිප්පි කටු තියෙන තැන, රැළ බින්දෙන තැන, පාසි තියෙන තැන, ගල්පර තියෙන තැන බල බල ඉන්නවා. ඉතින් ඒක නිසා මේ ගැඹුරු හිතේ ඕනම චිත්තක්ෂණයක ඒකාග්‍රතාවයේ තියෙන එක මතක තියාගන්න. ඒක අටුවාවත් පිළි අරන් තියෙනවා. අභිධර්මෙත් පිළිගන්නවා. අපි ඒකාග්‍රතාවය නෙවෙයි බලන්නේ කැළඹිච්ච එක බලලා ඉසాత බැඳගෙන අඬනවා. ඉතින් පටාචාරාව බුදුරජාන් වහන්සේ ළඟට එනකොට මිනිහත් මැරිලා දරුවෝ දෙන්නත් මැරිලා අම්මා මැරිලා සහෝදරයෝ මැරිලා ගෙට ගිනි ගිහිල්ලා ගේත් කඩාන ගිහිල්ලා රෙදිත් නැහැ බුදුරජාණන් කියන නංගි සීයේ ලෝපං කියලා සීයේ ලෙව්වා. ඕගොල්ලන්ගේ රෙදි නැති වෙනකන් ඉන්නේ ඔය. එදාට සීයේ ලවයි. මම හැමදාම කියනවා ඔක. ඒ රෙද්ද නෙවෙයිනේ සීලේ මේ 100 තියෙන්නේ. අම්ම මැරෙනට නෙවෙයිනේ 100 තියෙන්නේ. දරුවෝ ගාව නෙවෙයිනේ ස්වාම පුරුෂයා හුඹහක් කොට වැඩලා නිල් වෙලා. ඒක නෑ 100. 100 තියෙන තමන් ගාව. ඔය කොච්චර කරදර තිබ්බත් බලත. ඒ නිසා කොයි වෙලාවකෝ මේ කරදර ගැන වැඩිපුර විස්තර කතා කරේනට වැඩිය කරදර අස්සෙන් මම ඉන්නවා. මම ඉඳගෙන ඉන්නේ. මම හිටගෙන ඉන්නේ කියලා බැලුවොත් ඕන වෙලාවක තියෙනවා. ඒකේ සමානතාවට කියනවා කම්පන චංචල හිත වෙහෙස කරනවා තියෙනවා. ආනපානේ කම්පන චංචල තියෙනවා. විහිස වෙහෙස නොකරන කම්පන චංචලයක් තියෙනවා. ඒ කම්පන චංචල සංසිඳියාව තියෙන සීරම එකයි. පෘථග්ජනය බලන්නේ අවිශ්වෙන දේවල් විතරයි. ඒකල්ලා විවේකේ නැහැ කියලා කෑ ගන්නවා. ආර්යයන් වහන්සේට වෙන්නේ විවේකයේ විතරයි කලබල වෙන දේවල් පුංචි කළ දාන්න එකයි. ඒ නිසා කවදද අපේ මේ දෘෂ්ටි කෝණය සිටිජේ දක්වන තිකනහට සිටිජේ බලලා ගැඹුර බලලා මේ පොඩි ළමයි සෙල්ලම් කරන වැල්ලේ මොනව කරන්නද කියලා. ඔය පාසුගේ සත වර්ෂයට මේ සත ඉස්සලගෙන ඊට ඉස්සල සත වර්ෂයේ හිටපු හොඳම විද්‍යාඥයා සයිසෙක් නිව්ටන් එයා කියලා තියෙනවා. ඕගොල්ලෝ මන්ට මෙච්චර නම්බුග්‍රාම දුන්නාට මම වැල්ලේ සෙල්ලම් කරන පොඩි දරුවෙක් වගේ. සිප්පි කටුව වුණා නම් සෙල්ලම් කරන්න මට මේ ඉස්සරහ තියෙන මහමුද ගැන හැඟීමකුත් නැහැ. මයි පිටිපස්සේ තියෙන මේ මහා පොළොව ගැන හැඟීමකුත් නැහැ කියලා. සරුවචනංශ කිව්වේ මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම සියල්ල දන්නවයි කියලා. ওই විද්‍යාඥයෝ නිකන් තොල ගාලා කරන කතාවක් නෙවෙයි බුදුරජාණන් කියන්නේ සියල්ල දැකලා. බුදුරජාණන් කියන්නේ සමස්තය දකින්න හිතේ ඕනම වෙලාවක අසහතිය තියෙනවා. හිතේ ඕනම වෙලාවක ඒකාග්‍රතාවය තියෙනවා. ඒක පේන්නේ නැත්තේ කාලකන්නිකමට නෙවෙයි අපි කරදර වලට කැමැති හින්දා. කම්පන චංචල ගැන කතා කරමින් ආස වෙනකොට ඒක වැඩෙනවා. කම්පන චංචලයෙන් බැලුවොත් තියෙනවා. ඔක්කොටම එකතු වෙන්නේ එකම ශක්තිය. ඒ නිසා ඒක තේරුම් ගනි අපි ඒ ශක්තිය ප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා අප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා සංසුන් අවස්ථාවක් තියෙනවා කැළඹිච්ච අවස්ථාවක් තියෙනවා දෙකම සම මට්ටමට දැක් ගන්න පුළුවන් නම් ඒ රැලිය වලට අපි යට වෙන්නේ අහු වෙන්නේ නැහැ. අපි ඒක නොදැක්ක පැත්ත තමයි සංසුන් අවස්ථාව. ඒක තමයි භවනහරා පෙන්නලා කැළඹිච්ච අවස්ථාවක් තියෙනවා සංසුන් අවස්ථාවක් තියෙනවා දෙකම දිහා බලන්න ඕනම වෙලාවක දෙකම තියෙනවා. ඒ නිසා අපි බොරුවට ඉසాత බඳගෙන ඇඬුවට මට සමාධිය කැඩුනා සතිය කැඩුනා හිත වික්ෂිප්ත උනායි කියලා ඕනේ නම් ඒ වික්ෂිප්ත වෙච්ච හිතෙත් ඒකාග්‍රතාවයේ තියෙනවා මේක වගේ කෙනෙකුට හිතා ගන්න පුළුවන් කැළඹිච්චව ගැන කතා කරන්න යන්න එපා එතකොට පිස්සු පියාට්ට වට වෙනවා tempat වෙච්ච ගැන කතා කරන්න එතකොට ආර්යයන් වහන්සේලා ආර්ය විවහරි ලඟ වෙනවා ඒ නිසා කතා කරන දේ තමන් ආකර්ෂණය කරන්නේ මොකද්ද කියන එක දැනගෙන හොඳ පැත්ත, සංසුප් පැත්ත දිනු පවුණු කරගන්න අදිෂ්ඨානෙන් ගන්න කොයි වෙලාවෙත් හිතේ සතිය තියෙනවා මට තියෙන එක ඔප්පු කරන එක විතරයි කියලා ගියොත් දිනු. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සිටගෙන සිටින බව හොඳින් ආවර්ජනය කර වම දකුණ ලෙස පාද ඉදිරියට තමමින් සක්මන් කරන විට විලුඹ මැද ඇඟිලි පොළව සමග ගැටීමේදී දැනුණු සියුම් ස්පර්ශ මෙන්ම විලුඹේ දන හිසේ උකුලේ උකුල් ඇටේ ඇති වූ වේදනා පිළිවෙලින් නිරීක්ෂණය කළෙමි. බින්දනය කළෙමි. වම් පාදයේ ඉසීමේදී දකුණු පාදයේ මතට සිරුරේ බර ලැබෙන අයුරුත් සක්මනේදී සිරුර ක්‍රමවත්ව පැද්දෙන ආකාරයත් වින්දනය කළෙමි. අතරතුරේදී හිතට එන සිතුවිල්ලක් හෝ ශබ්දයක් නිසා සිත පිට බව දැනුනි. නමුත් ඊතා ඉක්මනින්ම ඒ බව මතක් වී නැවත සක්මනට හිත යොදා ගැනීමට හැකිවිය. මෙසේ විනාඩි 45ක් පමණ ගත කළ විට මාගේ අත් දෙක සිරුර නොදැනී ගිය අතර පාද පමණක් චලනය වන වාසේ දැනුනි. ඊතා සැහැල්ලුවක් අත්විඳෙමි. මේ தત્ත්වය පහදා දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. පර්යංක භාවනාවේදී මම දැන් මෙතන ලෙස ඉඳ සිටින ඉරියව්වට හිත යොදා හුස්ම රැල්ල වෙත හිත රැඳවීමට උත්සාහ ගත්තද එය වැදෙන තැන නොදැනේ. නමුත් ඒ සමගම ඇතිවන වේදනා දෙස ඊතා සැලකිල්ලෙන් සිත යොදා කයට හිත බාධා බාධා වන බව දැකීමට හැකිවිය. අතර කයට කයට සිත තබා ගැනීමට හැකිවිය. බලන්න නඩුව පරාදයිනේ මේ තෝල් ගියා නොමග යන කතාවමයි කියන්නේ. අතරමැද සිතට ආ සිතවිල්ලක් නිසා හිත පිට ගියද ඒ බව දැනගෙන නැවත පෙර පරිදිම වේදනා දෙස බලමින් කයට සිත තබා ගැනීමට හැකිවිය. ඒ අතරතුර හුස්ම ගැන අවධානය යොමු කළද එය අසාර්ථක විය. මෙසේ වැඩි කාලයක්ම වේදනා දෙස බලමින් කයට සිත පවත්වා ගතිමි. අනුකම්පා කර උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව සම්පත චිරජීවනයේ මෙන්ම කරගෙන යන සියලු සාසනික කටයුතු ඊට සාර්ථකව කර ගැනීමට අවශ්‍ය වීර ශක්තිය නොඅඩුව ලැබේවා. ඔය මේක අර අන්තිමට දීලා තියෙනවා සක්මන් කරගෙන යනකොට ඇඟේ කැලි මොනවාකට නිකන් කකුල් දෙක විතරක් වගේ ඇවිදින දැන්නොයි කියලා. ඉතින් මේ දැකගත් දේ මේ දැනිච්ච දේ භාවනා කිරීමෙන් ලැබිච්ච උත්තරයක්ද නැත්නම් භාවනාවට ප්‍රශ්නයක් ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද කියලා මම කැමැති ලියපෙකනයි දැනගන්න. කැමැතිද මේ උසාවියට ඉදිරිපත් වෙන්න? මගේ ප්‍රශ්නේ තමයි මයික් එක දෙන්න. මගේ ප්‍රශ්නේ එහෙම දැනීම භාවනාවට ස්පාසුවක් දියුණුවක් උත්තරයක්ද එහෙනම් භාවනාවට බාධාවක් අරියාදුවක් කරදරයක්ද මේ කොහොම තමයි දැනුනේ කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මට බාධාවක් විදිහට දැනුන්නේ නැහැ ඒක කරදරයක් විදිහට දැනුනේ නැහැ නමුත් මේක පහදලා දෙන්නේ කියලා අයියා එහෙනම් කියන්නේ. මට කරදරයක් වෙනවා එක එක මම මට නිකන් මේක බාධාවක් වගේ මේ කරදර නැතුව තිබුණ කැලී ටික ඔක්කොම අයින් කරලා දීලා තියෙනවා මම දැන් කියන එක පැහැදිලි කරලා දෙන්න කියලා ඒ කියන්නේ මේකට පැහැදිලි කරලා දෙන්න කියන්නේ වෙච්ච එකට කරන විරෝධය ප්‍රකාශ කිරීමක් මට තේරෙන සාරා. ප්‍රශ්න අහනවයි කියලා කියන්නේ ගමනට බාධා කරන නේ සභාව නතර කරලා ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ මේ ගමන නතර කරගන්න. කවුරුත් නෑ නතර කරන අපේ මෝඩකම් විතරමයි නතර කරන්න තියෙන්නේ. ඉතින් මේක පහසුවක් නෑ යන්න. පාර නෑ හම්බෙච්ච වෙලාවේ ගමන යන්න. ට්‍රැෆික් ජෑම් එකක් આવුත් යන්න බෑනේ. පාර හම්බුනට පස්සේ දැන් යන්නද කියලා කවුරු හරි එනකන් ට්‍රැෆික් සාජෙන් එකක් ඉන්නවා. පාර හම්බුනනම් ඵලයන්. ඉතින් ඒ නිසා මේ භාවනාවේදී හරියන හැම වෙලාවෙම හිත සැක කරනවා කියලා මතක තියාගන්න. භාවනා හරියන හැම වෙලාවෙම හිත සැක කරනවා. ඉතින් අපි ඒ වෙලාවට කියනවා අනේ බලන්නකෝ සැකයක් ආපම අහගන්න කර්මස්ථානාචාර්යවරෙක් නැහෙනේ. ඉතින් මොකටද ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්න අහන්නේ? යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ යම් වෙච්ච එකේ ඵලයන්. දැන් මේ කාටර කියලා දෙන්න ඕන නම් කොහොමද කියලා දෙන්නේ? දැන් කායින් හරි කවුරු හරි කමටහන දෙන්න වුණොත් සක්මන් භාවනාව පිළිබඳව ওই දැන් තේරින් ගත්ත එක කාට හරි කියලා දෙන්නේ කොහොමද? ඒ කියන්නේ සක්මන් භාවනාවේ Tamanට පහසුවක් ලැබුණා නම් ඒක Tamanගේ භාවනාවේ දියුණුවක් විදියට හිතන්න කියලා. ඔය දියුණුවක් වෙන්න පුළුවන් නැත්නම් ඒ වෙලාවේදී ප්‍රශ්න අහා තෙපර බාණ්ඩ එපා. හොඳයි සර්. මේ වහින වෙලාවේ ගොඩගොවියා ටට්ටක් ගාලා අහා ගන්න ඕනේ. ඕක කවුරුත් වෙනකන් නැකත් බල බල ඉන්න බෑ. හැමදාම වහින්නේ නැහැ. වහින වෙලාවේ කරන්නේ මට හරක් නැතුණා, නගුල නැතුණා කියවට වැස්ස ඉන්නේ නැහැ නේ අපිට ආපු වෙලාවේ. හම්බ වෙච්ච ඇලේ සීගන් සීගන් කියලා වැඩේ කරගන්න බැරි සැකේ. සද්ධාව මදි කියලා මම චෝදනා කරනවා. මං කියන්නේ මේ ඉදිනදා දෙන සද්ධාව නෙවෙයි. මේ වැඩේට සද්ධාව තියෙනම් පාර කලෙලි වුණා නම් හෙන ගෙඩිය ගියා වගේ අනේකයි දින. ඕක එනවා ඉස්සරහට. මේ වෙලාවේදී මම බැන්නයි කියලා ඉතනක් කරගන්න එපා. ඉස්සරහට තේරෙයි. මේ වගේ තැන්වලත් වටපිට බල බලා තෙපර බබා ඉන්න එක තමයි පුතත්ජන ගතිය. අහුවෙච්ච වෙලාවේ අරගෙන යන එක තමයි අපේ තියෙන සුත්තවා ආර්ය ශාවකෝ කියලා කියන්නේ. අසුවිරු ඥාන ඇති කල්යාණ සත්පුරුෂයා ඉදිරියට යනවා. ඉතින් ඒක එහෙමනම් ඊගා සක්මනේ පරියන්කේ ලියලා තියෙන විස්තරත් එච්චරයි. ඊට කොච්චර පිට ගියත් අපව ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. අරගෙන යන එකයි තියෙන. ඒක පුළුවන් තරම් දහස්වර උරගක බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. එහි නිරත වී දැනට වසර 3ක් පමණ වෙනවා. දැනට නාසය ළඟින් ඉහළට බිඳි බිඳී යන ස්වභාවයක් පහළට බිඳි බිඳී යන ස්වභාවයක් දැනෙනවා. එය කාලයක සිට පැවැත්මයි. අද භාවනාවේදී මට හිතුණා හුස්ම රැල්ල නොව හිත දිහා බලන්න බලන් ඉන්න ඕන කියලා. එහිදී මට වෙනදාට වඩා සංසුන් ස්වභාවයක් ආවා. ගරුතර ස්වාමීන් වහන්සේ මේ යන මග සතුටුදායකද කියා පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිවන් උතුම් නිවනෙන් සැනසේවා. ආනාපානේ තියෙන තාකල් ඒකම බලන එක තමයි කෙටිම මාර්ගය. එතකොට අපේ හිත ඉඳපු ගමන් කියන වේදනාව බලපං හිත බලපං සේරම මායя දෙන උල්පන්දා. එහෙම නැත්නම් හිත දෙන ලනු. මේ ගොඩ පෙරදෝරකම් පැත්තක තියලා පුළුවන් තරම් අරගත්ත කායानुපස්සනාවේ රූප අරමුණේම පවත්තානේ. එතකොට වටපිට ගමන්නේ කෙලින් පාර. ඉතින් මේ කෙලින් පාර සංකර කරනවට තමයි අපි සංස්කාර කියලා වචනයක් දාලා තියෙන්නේ. ඒ යනකොට හිතනවා හිත දිහා බැලුවම මොකද වෙන්නේ ළඟ ඉන්න කෙනා භාවනා කරපම මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න මම ගිය ආත්මේ කොහෙද හිටියේ කියලා බලන්න මැරිලා ගිහලා කොහෙද යන්නේ ඉතින් හරි විසිතුරුයි අර රූපේ බලනට වැඩිය හැබැයි ලස්සනට පාරතියෙදි බැදිවල යනවා. ඊක තමයි මේ පුද්ගලික ඥානවල හැටි. ඒ නිසා පුද්ගලික ඥාන පැත්තක තියලා කායනපස්සන ඉදිරිපත් වෙච්ච ආනපනෙ පේනවන්නම් යන්න. හැබැයි මෙතන නොකියන රහසක් තියෙන්න පුළුවන්. ඒලට ආනපන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ගෙවිලා ගිහිල්ලා. එතකොට හිත හිතම තමයි කියන්නේ හිත බලපං කියලා. ඒක මම කෙරුවා කියලා යෝගාචරය නම් කරන්න ඉඩ තියෙනවා. ඒකට අහගෙන ඉන්න එක නම ගන්නවා. ඒ නිසා මම අහන්න කැමති මේ හිත ගැන බලන්න හිබේ ගියාද නැත්නම් ආනපනේ නැති වෙලා සියුම් වෙලා හිතලා ගියාද ඉබේ ගියාද කියන එක සෑදී කරලා කියන්න පුළුවන්ද කියලා මම කියනවා සභාවේ පැහැදිලි කිරීම සඳහා ලියුපු එක්කනට අපිට සපේලා උත්තරයක් දෙන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ ඒක ඒ ස්වභාවයට ඉබේ ගියයි කියලා හිතේ. එහෙම තියෙද්දී ගියයි කියලා කිව්වට පේන තුරා ගහන කසෙන් ගහනවා පේන තුරා හඳේ ආවාට මුළු සභාවම නොම ගැරලා පචලියනවා. මොකද්ද උත්තරේ මම මෙහෙම චෝදනා කරුවා. දැන් එහෙම තියෙද්දි මම ගියයි කියලා ඉව බලනකොට ගිහිල්ලා නෙමෙයි ගියා නෙමෙයි ගිහිල්ලා ගියා. යවිලා. එහෙමනේ කියන්නේ නේ. එහෙමයි. මොකක්ද දැන් ඒකට දෙන්න දඬුවම දැන් දෙන්න ඕන දඬුව මොකක්ද? තේරෙන්නේ නැහැ. කන් දෙක අල්ලන උඩ පයින් ගියාන රෝපණ 50 සැරයක්. මොකද මේ පෑන වැරදිලා හිතුවක් කාර කරලා ඉවිලාද නැත්නම් හිතම ඇත්තටම හිතුවක් කාරද නැත්නම් සබාව නොමග අරින්න හිතාන්නේ ලිව්වද? ඒ දැනුණ දේ තමයි ලිව්වේ ස්වාමීන් වහන්සේ. ඒක නිසා තමන්ම මං අහපු ප්‍රශ්නේ ඇහුවා නම් මේක ඇත්තට හිත ගියාද මම යව්වද? ඔය දෙක වෙන් කරගත්තා නම් භාවනා හරියම ලේසි. හුඟක් මේ හිත ඉබේ යන දේවල් මම කෙරුවා කියලා අපේ මල්ලේ දාගන්න. එතකොට මම නොවේ මගේ නොවේ ආත්මය නොවන දේවල් මම මාගේ ආත්මය වශයෙන් කියපු ගමන් ලෝකයක් කරදර තමන්ගේ මල්ලට වැටෙනවා. පුළුවන් තරම් බලන්න ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම ගියා නෙවෙයි ග්‍රහය අරන් ගියා කියලා කියනවා. එතකොට තියෙනවා එතන නිදහස් අපි. හිත ගියා. ඒක අකුසල් නෑනේ මොකද ඒක සචේතනික කරපු වැඩක් නෙවෙයිනේ. චේතනාව තිබුණොත් කර්ම රැස් වෙන්නේ. මේ ඉබේ ගිය එකත් මම කෙරුවා කියලා කියපු ගම කර්ම රාශියකට අයිතිවාසිකම ලැබෙනවා. ඒ නිසා මේක බලාපොරොත්තු යන්න යම් වෙලාවක ඒක වෙන්න තවත් මම කියපු කාරණාව හේතු වෙන්න පුළුවන්. තමන් වඩන අරමුණ ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වේගන යනකොට හිත දැඩි වෙහෙසකටපත් වෙනවා. එහෙම. දැන් මොකද්ද කරන්නේ? එතකොට එයා ළඟ තියෙන ඊගාවේ කල්ලනවා. අර මොහොතේ ගංගී ගහගෙන යන මිනිහා පිටුරු ගහ හරි අල්ලනවනේ. එතකොට හිත බලපං කියනවා, වේදනා බලපං කියන නානා ප්‍රකාර දේවල්. මේවා සේරම මේ සරල භාවයේ නැති කරන්න මායя දාන ලනු. ඊට ලෑස්තිලා යන්නකොට මම පුළුවන් තරම් අර ගෙවෙන එක ඉවර වෙන කම්ම බලන්න. වැය වෙනවා බලන්න. ක්ෂය වෙනවා බලන්න. නිරුද්ධ වෙනවා බලන්න ඉස්සලා වෙන වෙන ළමයින අරමුණු ගෙනත් දාන එක තමයි මායя කරන්නේ. අපි ඒක දැනගෙන ගියොත් විතරක් දවස් 3-4ක් වාර 3-4ක් පරිශන කෙරුවොත් දැනගන්න පුළුවන් ඕනේ නම් ඒ හිත පිට ගියත් මොන වුණත් ආයෙ ගෙනල්ලා අර ගෙවෙන එකම බලන්න ඉන්නවා. ඒක හරිෂුම් ගෙවෙන එක බලන්න බලන්න සතිය වැඩෙනවා. අලුත් අරමුණක් දාපු ගමන් සතිය කලබල වෙලා යනවා. පැහැදිලිද? ඒක. මොකද්ද පැහැදිලි? අලුත් අරමුණක් දාපු ගමන් හිත සතිය කැඩෙනවා කියන එක. මෙතන මොකද්ද කරගෙන තියෙන්නේ? Taman කරගෙන ගාගෙන තියෙන්නේ කොතනද? අලුත් අරමුණක් දෙමින්. ඒකත් දාලා නෙවෙයි ගිහිල්ලා ඒක මම දැම්මා කියලා කියන නිසා තවත් වැරද්දා. ඒ නිසා ඒවා නොවෙනවා කියන්න බෑ කාටවත්. වෙනවා අපි මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔකට තමයි. අපි අවංකවම හෙලි කරනවා. හෙලි කරලා පස්සේ තේිනවා අනිත් දවසේ ඒ ගත්ත එක දිගේම යනවා මිසක් <coughs> අතුරු මාත්‍රු කවට යන්න දෙන්න එපා. ගියාට කරන දෙයක් නැහැ යන්න එපා. අනිතේ ගියේක යව්වා කියලා පටලවා ගන්නත් එපා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංකේදී ඊතා වෙහෙසෙමින් සිත සමාධිගත කරන්නට උත්සාහ කළත් සිත පිටටම ඇදී යයි යන ස්වභාවය නතර කර ගැනීමට අසීරු විය. එහෙත් කමඨහන් වඩා පරයන්කේදී සිත සමාධි කරගත් පසු ඇතුල්වන පිටවන හුස්ම රැල්ල දෙස මහත් වීරියෙන් බලා සිටීමේ. එය අන් දිනවලට වඩා ඇතුල්වන හුස්ම රැල්ල බර ගතියෙන් ඇතුල්වන බවත් පිටවන හුස්ම රැල්ල ඊතා සැහැල්ලුවෙන් පිටවන බවත් දැකගතිමි. ඒ දෙස බලා සිටින විට පපු කුහරය ඉහළ පහළ යන ස්වභාවය අත්විඳෙමි. සැහැල්ලුව මිස අන් කිසිවක් නොදැනේ. සිතවිලිද නැත. ඉඳහිට සුළු වේදනා දැනුණත් ඉරියව්ව සුළු වශයෙන් වෙනස් කළ පසු ඒද නොදැනේ. කය ඍජුවන තරමට මාහට මේ ක්‍රියාවලිය පහසුය. සක්මන් භාවනාව. රූප දැකීමෙන් සිත වරින් වර පිටට ගමන් කරයි. යන බව දැන නැවත මම වම දකුණ වශයෙන් සිතවිල්ලට ආකල වැඩි වේලාවක් අරමුණෙහි වම දකුණ වශයෙන් සිත පිහිටුවිය හැකිය. අන් කමඨහන් වාර්තා අන් කමඨහන් වාර්තාවල ඉදිරිපත් කරන ලෙස රූප ශබ්ද පාට කිසිවක් මට නොපෙනේ හුස්ම සහ වම දකුණ අරමුණු තුලම වැඩි වේලාවක් සිටීමට උත්සාහ උත්සාහයෙන් ප්‍රගුණ කළෙමි ගරුතර ලොකු සාමින් වහන්සේ নমස්කාර පූරක උපදේශ පතමි තෙරුවන් සරණයි ඔය හොඳටම ඇති තමන් ගත්ත අරමුණ දිගේ ඊට වැඩිය පොඩ්ඩක් අද ඉන්න පුළුවන් ඊට වැඩිය සමීප වෙන්න පුළුවන් නම් එච්චරයි භාවනාව. ඒකෝට තමයි සපේලා කියන්න බලව මං ඉන්නේ මේකේ. ඊට වැඩිය හිටියා ඊට වැඩිය ලඟ වෙලා බැලුවා. ඊට පස්සේ සක්මන යනකොට මං ඉන්නේ මේකේ කියලා. අන්නේ ඒ සරල භාවයේ නඩත්තු කරනවා නම් භාවනා දියුණු වෙන එක විතරමයි වෙන්නේ. ඔය ආලෝකෙ පේන්නේ නැති උනාට අනුන් පේන චිත්‍රපටි අපිට පේන්නේ නැතුනට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව අහන්න නෙමෙයි අපි මේ පොදු කමටහන් සුද්ධ කිරීම කරන්නේ. ගත්ත අරමුණ දිගේ වෙන්දට වැඩි වෙලාවක් යන්න පුළුවන් වෙන්න ඕන. අරමුණට සමීප වෙන ගතිය වැඩි වෙනවා නම් ඒකට පුළුවන් තරම් අනුග්‍රහකරනද බාධාවකින්තරව යන්න සැක පහල කරගන්න එපා. ගරුතර ස්වාමීන් වහන්ස පර්යංකේදී මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම මෙනෙහි කෙලිමි. එය ටික වේලාවක් යන විට වේගය අඩු වී යන බවක් දැනුනි. එය නිරීක්ෂණය කෙලිමි. පිම්බීම ඇතිවන විට වේගවත් බවත් හැකිලෙන විට තද ගතියක් දැනුණා. සිත නිතර නිතර බාහිරයට දුවන ගතිය අඩු වුණා. සිත පිටතට යන විට එය වෙනදාට වැඩිය ඉක්මනින් දැකගත හැකි වුණා. සිතවිලි සිතවිලි කියා මෙනෙහි කළා. පසුව කය සැහැල්ලු වී ඉන්න පුළුවන් වුණා. පැයක් විතර සිටියා. දැන් නතර කරන්න ඕන කියා සිතුණත් තව ටිකක් සිටියා. සක්මන් භාවනාවේදී පාදයේ ඔසවනවා ඔසවනවා මෙනෙහි කළා. විලුඹ වලලු කර ඇඟිලි, දණහිස නිරීක්ෂණය කළා. එහි ඇතිවන ශබ්ද, වේදනා දැනුනි. ඉදිරියට යැවීමේදී යවනවා යවනවා නිරීක්ෂණය කළෙමි. පාදයේ බිම තබන විට තබනවා තබනවා මෙනෙහි කර පාදයේ බිම තබන විට මෘදු ගතියක් දැනුනි. පාදයේ ඔසවන විට තද ගතියක් දැනුනි. සිත විසිරෙන විට සිතනවා සිතනවා මෙනෙහි කළෙමි. සක්මනේ ගමන් කිරීමේදී නැවතීමත් හැරීමත් දකිනවා. මෙහි වැරදීමක් ඇත්නම් උපදේශයක් පතමි. තෙරුවන් සරණයි. ඔය මේ විදිහට අරමුණට මුණට මුණ දාලා නැත්නම් ඇවිදිනකොට වමට දකුණට හිත දාලාගෙන වැඩි වේලාවක් යනකොට තමට ලැබෙන ලාභේ තමයි අර වෙනද නොදැක්කට දැක දැක්ක නැති අලුත් තොරතුරු වම දකුණ ගැන පේනවා. ඔසවන්නේ මෙහෙමයි, යවන්නේ මෙහෙමයි, තබන්නේ මෙහෙමයි. ගැටීමේදී මෙහෙමයි කියලා අන්නේ ඉස්සෙල්ලා දෙන්න යාළු කරලා දෙන්න අරමුණ හිතයි. යාළු වුණාට පස්සේ අරමුණේ පුළුවන් තරම් විස්තර අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග පුළුවන් තරම් බලලා අරමුණට දාන්න ඒක තමයි භවනා දියුණුව කියලා කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දින ආනාපාන සතියේ සතිමත්ව සිටින විට ශරීරයේ කොටසකට පමණක් ඇති වූ කම්පනය ස්වභාවයන් පසුව කාමරයට ගොස් ඉඳගෙන බැලුව විට මුළු ශරීරයේම කම්පනය දිටිමි. පසුව නිදාගෙන ඇවිදිමින් සිටිමින් බැලුව විට කම්පනය දුටිමි. ටික වේලාවකට පසු උදරය ප්‍රදේශයේ වායෝ ධාතුව පෙරලි පෙරලි ගොස් පපුව තදවීමට පටන් ගත්තත් මරුණත් කමක් නැහැ කියා සිත හදාගෙන සතුටින් සිටියා. ඊට පසු එය ක්‍රමයෙන් අඩු වී ගියා. සක්මන් භාවනාව. පයේ මහපට ඇඟිල්ලේ සිට වේදනා දෙමින් වලලු කර දනහිස දක්වා පැතුරුණා. ඊට පසු ගස් දෙකක් එකට මැදෙන විට ඇතිවන කම්පනයට සමාන කම්පනයක් උකුල ප්‍රදේශයේ ඇතිවිය. නමුත් මම එය ඊතා සතුටින් බලා සිටියෙමි. තදින් දහඩිය පිට වුණා. ඉදිරියට කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. බුදුරජාණන් තමයි ඉන්නේ ඉරියව්වේ තියෙන තොරතුරු නැත්නම් ඉරියව්වට <clears throat> හිත යන ගතිය තියෙනවනේ ඒක පුළුවන් තරම් වෙලා පවත්තලා එක විදියකට Taman ගිරියවට මෛත්‍රී කරන්න. ඒක ලොකුම ලාභයක් අපි ඉරියව්වේ ඉන්නේ භාවනා කරනකොට විතරයි. දෙක එහෙම ඉන්නකොට දැනෙන තොරතුරු වල තමයි ධර්මය කියලා කියන්නේ ධර්ම ඕජාව කියලා කියන්නේ පුළුවන් තරම් විස්තර වශයෙන් බලලා ඒ කමඨාන් වார்த்தාවට දාන්න. එතකොට අනිත් දවසේ යන්නේ හොඳ ඉල්ලයක් ඇතුව. මෙන්න මේකයි බලන්න ඕනේ මේකයි ලියන්න ඕනේ කියලා. ඉතින් ඒක ගන්න අපිට දැන් දවස් 3ක් 4ක් ගිහිල්ලා තියෙනවා. මේ ගත්ත එකලස එහෙම දිගට බඩාගෙන යන්න තමයි කමටහන් දෙන්නේ. දිගට ওই ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන්න කියලා කියනවා. අද දවසේ අවසන් වார்த்தාව තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කී පරිදි මම සක්මන සහ පරයන්කය භාවිතා කරමින් භාවනා කරගෙන යමි. ස්වාමින් වහන්සේ මාගේ පරයන්ක භාවනාවන් එකක් එකිනෙකට පරස්පර වේ. සමහර පරයන්කවල හුස්ම රැල්ල ඉක්මනින් සංසිදෙයි. සිතට කිසිම අරමුණක් නැත සිත එක තැන නතර වෙලා වගේ තියෙනවා. මම ඒ දෙසම බලා සිටියෙමි. පර්යංකය වේලාව ඉක්ම යනතුරුත් හුස්ම දැනෙන්නේ නැහැ. මා මෙතන කියා දැනෙන්නේ නැහැ. හිස් බවක් හිතේ ඇතිවේ. සමහර පර්යංකවල කාය, චිත්ත තුනී වී යාගෙන එන විට වේදනා අධික වේ. ඒ වේලාවට මම බුද්ධ සාහිත්‍යයේ රහතන් වහන්සේලා වේදනා විඳගෙන වීරිය දැන අවස්ථා වීරිය ගැන අවස්ථා මතක් කරෙමි. සිත අරමුණෙන් පිට යන බව දැනේ. ඒත් සමගම දරුණු වේදනා යටයයි. පරයන්කේ නැගිටින්නට සිතෙන්නේ නැත. ඔබ වහන්සේ දේශනා කළාසේ පරයන්කෙන් නැගිට නැගිට ගමන් වේදනා ඉවරයි කියලා ඒ නිසා නැගිටින්න හිතෙන්නේ නැහැ. නමුත් මම දැන් මෙතන යන්න සිහි කරමි. එසේ පරයන්කේ සිහිය තියෙන බව වැටහි. ඊයේ රාත්‍රී සක්මන් කරන විට සිත පිට යාම අඩුවන විට පරයන්කයට ආවෙමි. මගේ හුස්ම නාසයේ සිට බුරිය ප්‍රදේශය දක්වා නූලක් එහා මෙහා යන ස්වරූපයෙන් දිස්විය. හුස්ම කෙලින්ම කිසිම බාධකයක් නැතුව ඇදී ගොස් එය අවසන් වී කුසේ පිම්බීම විතරක් දැනිනි. හැකිලීම නොදැනිමි. සිහින් විය. ඒත් සමග මාගේ හිත තැන්පත් වන්නේ නැතුව වතුර ගලන්නා ගලන්නාක්සේ සිතවිලි ඇදීගෙන එනවා. ඒ මමත් ඒ මමත් විදියටම මම මෙතන ඉඳගෙන යන්න නොකඩවා සිතමින් සිත ඇදලා යනවා වගේ මගේ අරමුණට ලොකු රණ්ඩුවක් වගේ සිත පිටතට යනවා. ඒත් එක්කම මම නිමිත්තට ගන්නවා. මුළු පරයන්කේම මෙසේ විය. ඔබ වහන්සේ දේශනා කරපු වීරය මට ඒ මොහොතේ ඇති වුණා. මම හිතනවා මම කරන විදිය නොකඩවාම මම මෙතන යන්න මම ඇවිදිනවා යන්න සිතමින් භාවනාව දිගටම කරගෙන යමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට ඔබ වහන්සේට ප්‍රතිපදාවෙන් පතන බෝධියකින් නිවන් සුවත් වේවා. ඔය මේක අර පටන් ගන්නකොට තියෙනවා ලියලා මේ පරියංක වල අද්දකීම් පරස්පර විරෝධී වෙනවා කියලා. පරස්පර විරෝධී වෙන්නේ මනසට විතරයි. පරියංක කද්දාවත් පරස්පර විරෝධී වෙන්නේ ඒක ස්වභාවය පෙන්වනවා. ඉතින් අපි අරක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කිව්වොත් පරස්පර විරෝධී. ඒ නිසා මේ වාර්තා කරලා තියෙන විදිහ කිසි පාදාවක් නැහැ. ඔක පරස්පර විරෝධී භාවයක් නෙවෙයි. ඔතන අනිච්ඡං කියලා කියන්නේ. එක දේ පෙන්වන්නේ නැහැ දෙසරයක්. සංසාරෙම පෙන්වන්නේ නැහැ. වෙන්න පොදි ඊගාසරෙට නැහැ. ඉතින් ඒකට ලෑස්තිලා ගියට කෙනෙක් නම් සතුට වෙන්න පුළුවන්. නෑ මට මෙහෙමම තියෙන්න ඕන කියලා මැටි බබෙක් වගේ දෙයක් බලාපොරොත්තු ගියා නම් කනගාටු වෙනවා. ඉතින් ඒ කියන්නේ නිච්ච සංඥාවෙන් ගියා නම් කනගාටු වෙනවා. අනිච්ච සංඥාවෙන් ගියා නම් සතුට වෙනවා. වාර්තාගත කරලා තියෙන හැටි හොඳයි. නමුත්තර පටන් ගන්න වාක්‍ය ඇඹුලට පැංගිරි ගතියට ලියලා තියෙන පරියන්ක එකිනෙක උරස් වෙනවා කියලා. එහෙම උරස් වීමක් නැහැ. එනිසා මේ අන්තිමට ලියලා තියෙන විදිහට ඕක දිගට ওই විදිහට පවත්වන එක තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. ඉතින් මේ තව විනාඩියක් දෙකක් ගියාට කමන්නේ අපිට වෙන සභාවේ වෙන ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් අපි සැසිවාරය સમાપ્ત කරන්න හදන්නේ මේ සක්මනට යන්න. මන් දීපුත්තර මතින් හෝ අහපු ප්‍රශ්න වල පිරිසුදු නැතිකමක් මතින් හෝ අලුත් ප්‍රශ්න හෝ තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා. අපේ ජපන් නෝනාට තියෙනවද දන්නේ මේ ප්‍රශ්න. Do you have any questions? Thank, thank you very much. Um, now, I don't have uh, any question. <laughs> Good. If you have, you may write in English, we can take it time. Yes. So this is the time we are monitoring or interviewing. So I welcome. So now we have time for walking meditation and we'll be meeting here after one hour of walking. ඉතින් අපි මෙතනින් එහෙනම් සතිವಾರේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පැයක පමණ සක්මන් කාලයකට පස්සේ නැවතත් තුනට මෙතන රැස් වෙනවා පරියංක භාවනාව සඳහා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි